උන්වහන්සේ ඒ කැලෑ පාරේ ඒ අඩු පාරේ වඩිමින් එක් තැනකදී අතින් කොලකීපය අල්ලදා අල්ලගෙන තමන්ගේ ශ්‍රාවක පිරිසට දෙනවා. මගේ මේ අතේ තියෙන අතින් අල්ලලා අල්ලගෙන තියෙන මේ කොල තේනවාද කියලා. ඒ නිසා තේනවා. මේ මගේ අතින් ඔසවලා පෙන්වන ඒ කොළ ටිකද වැඩි. එහෙම නැත්නම් මේ මහා කලාවේ තිබෙන කොළද වැඩි. කියලා මහන්සේ ඇහුවා. එතනදී ශ්‍රාවක පිරිස කිව්වා, ඒ ගෝල පිරිස කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේගේ අතින් අරන් පෙන්වන්නේ කොළ දෙකක්ද තුනක්ද? හ්ම්. කලාවේ තිබෙන කොළ ප්‍රමාණ කරන්න බෑ. මුත්‍රායි කියලා ගණන් කරලා කියන්න බෑ. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා මා දැනගත්තා වූ ධර්මය මහා විශාල එකක්. මේ කලාවේ කොළ රාශිය වාගේ මහා විශාල මහා හොඳ ඒ හැම දෙයක්ම මම දැනගත්තා. නම අතින් මම කළ දෙකක් තරම් පෙන්වන්නේ වගේම උගන්වන්නේ මම දැනගත්තු දෙයින් අවබෝධ කරගත්තු දෙයින් කාරණා දෙකයි මම උගන්වන්නේ. මොනවද ඒ කාරණා දෙක? දුක දුක් නැති කිරීම. මේ කාරණා දෙක විතරයි මම උගන්වන්නේ. ඇයි ඒ? තමක් කොච්චරවත් මා දැනගත්තු දේ තියෙද්දී මේ කර්ම දෙක විතරක් ගැන මා කියන්නේ ඒ කර්ම දෙක විතරක් මා උගන්වන්නේ ඇයි? ලෝකයේ දුක් විඳින අයට ඒ දුකින් මිදීමට දැනගන්න තියෙන දේ දැනගත යුතුදේ ඒ කර්ම දෙක විතරයි. අනිත් ඒවා දැනගැනීමෙන් මේ සතර දුකින් නිදහස් වෙන්න බෑ. ඒ නිසා මම කියා දෙන්නේ ඒ කර්ම දෙක විතරයි. දුක කුමක්ද කියලා කියා දෙන්න. දුකෙහි අනිත්‍යය. දුක නැති කිරි දුකින් නිදහස් වීම. මොකක්ද කියලා කියා දෙන්න. ඒ කාරණා දෙක තමයි මම කවදත් එදත් කිව්වේ. අදත් කියන්නේ මම ප්‍රකාශ කියන්නේ. බුදුරජාණන් වහන්සේ මොනවද? මේ කාරණ දෙක නම් විස්තර කරමින් උන්වහන්සේ ඒ කාරණ දෙක හතරකට බෙදලා වදාලා මේ තැනදී දුක කියලා එකක් තියෙනවා නම් දුක හැපගන්නා හේතුකුත් තියෙනවා. ඒ දුක නැති නොවි දුකින් දිගට දුක පවතින හේතුවක් තියෙනවා. ඒ නිසා දුක ඒ දුක් දිගින් දිගට ඇති වී යන හේතුව ඒ කාරණා දෙකයි. අනික දුක් නැතිවීම. දුක් නැති වෙන්නේ නැහැ ඉදී. දුක් නැති වෙන මාර්ගයක් තියෙන්න ඕන. දුකින් නිදහස් වෙන ක්‍රමයක් තියෙන්න ඕන. ඒ නිසා දුකින් නිදහස් වීම, දුකින් නිදහස් වීමට යා යුතු මඟ. ඒ දැක්කේ කාරණා දෙක. මේ විදිහට කර්ම හතරයි විස්තර වශයෙන්. කොටින් කර්ම දෙකයි විස්තර කරනකොට කාරණා හතරක් වෙනවා. දුක දුක දෙවිදිහකට ඇති වෙවි ඇති වෙවි යන හැටි ඇතිවීමේ හේතුව. ඊළඟට සැපය දුකින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච ගතිය. ඒ සැපේ ලබන මාර්ගය, සැපේ ලබන ක්‍රමය. ඔන්නයි කාරණා හතර. ඒ කාරණා හතර ගැන නොගෙන කිසි කලක සත්‍ය විඳින්නා වූ දුකින් නිදහස් වෙන්න බෑ. ඉතින් ඔන්නයි කාරණා හතර. දුක දුක් හේතුව සැපය සැපය ලැබෙන ක්‍රමය. එනේ කාරණා හතර. මේකට කියනවා සත්‍ය හතර කියලා. හැබැයි හතර. ආගමක් ඕනෑ කරන්නේ Taman දැන් විඳින්නා වූ ජීවිත තත්ත්වය දුක් සහිත නම් ඒකෙන් නිදහස් වීමට ඒ නිදහස් වීමට උමනා කරන දැනීම ඇර අනික් වටා පිටාවේ කොයිව දැනගත්තත් දුකින් නිදහස් වෙන්නේ නැහැ අනිත්‍ය වලකන එක නෙත් දැනගත්තට කාර්යයක් නැහැ. නමුත් ආගම ධර්මයේ කියන එක ඕන කරන්නේ ඔන්න ඒ කාරණයට. දුකින් නිදහස් වීමට. දැන් මේ දර්ශනයක් මා කියනවා. හිමාලයේ පර්වතයේ දිග පළල කොච්චරද? මේරු පර්වතය කියලා එකක් ගැන බෝසි පුරාතන හිතන් විශ්වාසයක් තියෙනවා සමහර කෙනා උත්තරද්දගත් ප්‍රදේශයේ වමන ඒ විහාර. ඒ විහාර බුදුහාමුදුරුවෝ පාවිච්චි කළා. යම් යම් ආකාරයට උදාහරණ වශයෙන්. නමුත් ඒ පිහිටා තියෙන කොහෙද? ඒකේ උසමහත කොච්චරද? ඕවා දැනගන්නේ නෙමෙයි. අපේ දුක් නැති වෙයිද? ඈත තිබෙන හිමාලය හෝ මේරුව හෝ වෙන පර්වතය සමා මේ ළඟ තියෙන කුංචි කන්ද ගැන අපි දැනගත්තත් ඒ දැනීමෙන් අපට පුළුවන් අපේ දුක් නිවා ගන්න. වෙන ලොකු දුකක් නෙවෙයි අපට අසනීපයක් ඇතිවෙනත් ඒ අසනීප සනීප කරගන්න ඕවා දැනගත්තම පුළුවන්. ඒ දැනීමෙන් වැඩක් නෑ. සමහර කෙනෙක් අහනවා බුද්ධ ධර්මයේ හැටියට පොළොවේ හැටහුරු ක්‍රම කොහොමද? පොළොව පටන් ගත්තේ කවදද? කොහොමද බුද්ධ ධර්මයේ ඔකට දෙන උත්තරේ? ඒක විසඳගන්නේ කොහොමද බුද්ධ ධර්මය අනුව? ඉතින් කොහොම දඟලනවා හොදෙනවා? බුද්ධ ධර්මය අනුව මේක කොහොමද කියලා. නමුත් බුද්ධ ධර්මය භූගෝල ශාස්ත්‍රයක් නෙමෙයි. භූගර්භ ශාස්ත්‍රයක් නෙමෙයි. ඉතිහාසයක් නෙමෙයි. සාරකා ශාස්ත්‍රයක් නෙමෙයි. ආකාශේ ග්‍රහයන්ගේ ගමන ගැන බුද්ධ ආගම මොකද කියන්නේ? සමහර වහන. බුද්ධ ආගමේ සාරකා ශාස්ත්‍රය නෙමෙයි. බුද්ධාගමෙන් ඒව බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ ඒව උගන්වන්නේ නෙමෙයි. ඒව උගන්වන්න වෙනින් වෙනින් අය කොච්චරවත් ලෝකේ හිටියා ඉන්නවා. බුදුහාමුදුරන් පහළ වුණේ උන්වහන්සේ ලෝකයට කළ මෙහෙය අර මාදෙන් කියපෝ කර්ම හතර කියලා දෙන්නේ. අපේ මේ ජීවිත තත්වයේ සැපද දුක්ද? ඒ තත්වයේ දිගින් දිගට පැවතීමට හේතුව මොකක්ද? ඒ තත්වයේ නරක නම් ඒකෙන් නිදහස් වීමක් තියනවද? තියනවා නම් නිදහස් වෙන්නේ කොහොමද? ඔන්න ඔය දෙක විතරයි අපට ඕන ආගමක් වස්තුහාරුවේටයි දේශනා කරන්න වරකට වෙයි. අපි හිතමු වෛද්‍යාචාර්යවරයෙකු දොස්තර කෙනෙක් යනවා වාටුව ලෙඩුම් බලන්න. එමුද දොස්තර කීම කරන්න. ඒ වයි ඒ දොස්තර මහත්මයා නැත්නම් ඒ වෛද්‍යාචාර්යවරයා ඒ ලෙඩුම් බලන්න ගියාම යම් ලෙඩෙකුට ඕන කරනවා. බොහොම බරපතල ලෙඩෙක් නමුත් එයාට ඕන කරන එයාගේ ලොකු ආසාවක්. මොනවා ගැනද? නෑ ඉන්න හරම මේ ලෝකයේ හැදුනේ කොහොමද කියලා. දොස්තර මහත්තයා ඒ වගේ අදන්න කාලය ගත කරනවාද? අර වේදාට. හැබැයි කෙනෙක් අහනවා මාත්මේ පොළොවේ ඉතින් ඉරට දුර කොච්චරද? දොස්තර මහත්තයා වැඩි වගේ ආදින එකද? නැහැ. දොස්තර මහත්තයා වට කන් දෙන්නෙම නෑ. ඒක උඹලා සනීපුණාම ඔයිනම් දැනගන්නilla. උඹලා දැන් ලෙඩින් ඉන්නේ. දරට ඕන කරන්නේ උඹලා ලෙඩින්ද නැද්ද කියන එක දැනගන්න. කොහොමද තියෙනවද නැද්ද කියන එක දැනගන්න. මම ඒකයි මම වැඩි. මම ඒක පරීක්ෂා කරත. බුදුරජාණන් වහන්සේ සියලුම රෝගවලට ප්‍රධාන වශයෙන්ම සතර සත්‍යයට ප්‍රමාණ දුක් දෙන්නා වූ ඒ මහා දුක්ඛ රෝගයට දෙන්න ආයික. ඒ දුක් රෝගය සනීපන වී තියෙන මොන හේතු වෙන්න? ඒක සනීප වේදිද? සනීප කරන්න පුළුවන් සනීපයක් තියනවාද? ලැබත හැකි. ඒ සනීප ලැබෙන්නේ මොන ප්‍රණයෙන්ද? මොන මගින්ද? ඔච්චරයි බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුහාමුදුරනේ පරමාර්ථය ඒ කාරණා හතරේ කියන්නේ නේද? බුද්ධාගම කියන්නේ ඒ කාරණා හතර පිළිබඳ විස්තරය. ඒ විස්තරයේ හියම්ම කරුණෝ කියලා දීමට උපමා වශයෙන් විදර්ශනා වශයෙන් මේ කතා වස්තු ආදී තියෙනවා. නමුත් ඒන් බලාපොරොත්තු වෙන්නේ කතාවල ඉගෙනීම නෙවෙයි කතාවකින් යම් කිසි පාඩමක් යම් කිසි නිදර්ශනයක් කියදී අර කර්ම තේරුම් ගැනීම. ඒ හැම බුදුහාමුදුරන්ගේ දේශනාවකින්ම ඔය කාරණා හතරෙන් පිට මොකක්ද කියන්නේ නැහැ. හැම දෙයක්ම දේශනා කළේ ওই කාරණා හතර තෝරා දීමයි. ඒ කාරණා හතරේ අහින් අයට අවබෝධ කරගීම. ඇතැම් විටක උපමා කතාවක් වදාරනවා. සාවිතක අතීත ආත්ම භාවයක විස්තරයක් වදාරනවා. සාවිතක රටේ තේ සිද්ධියක් වදාරනවා. එහෙම නැත්නම් ඉතිහාසගත ප්‍රවෘත්තියක් පදාරලා ඒක උන්වහන්සේ පෙන්වන්න හදන්නේ ඒ ඉතිහාස ප්‍රවෘත්තිය හරියද වැරදිද කියන එක නෙවෙයි. සතේමස් පිළිගත්තු කතාවක් නම් ඒක පාවිදිරිපත් කරලා උන්වහන්සේ ඒන් පෙන්වන්න වෑයම් කරන දුක් වල හැටි. දුක් හැටි හැටි යන හැටි. දුක නිදහස් කරන හැටි. ඔය තමයි උන්වහන්සේ වයින් පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ ඔය කතා ආයේදීපත් කිරීමෙන්. බුදුහාරන්ගේ ප්‍රධාන අදහස ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ දුකින් පිරෙලා මේ ලෝකේ මහා දුක්ඛිතයි මේ ලෝකේ පළමෙනි සත්‍යය දුක්ඛ සත්‍යය මේ දුක්ඛ සත්‍ය කියා දීමෙහිදී අද මේ පිළිසෙට මම ගැඹුරෙන් කියා දෙන්නේ නැහැ දුක්ඛ සත්‍යය. බොහොම ලේසියෙන් මේ ජීවිතේ මහා දුක් වලට මම පෙන්වන්නේ කොහොම ලේසි ක්‍රමයකින් උත්සාහ කරනවා. මේ අපේ ජීවිතයේ සැපය දුක දෙක තේරුම් ගන්න. ගැඹුරු විස්තරවලට බරින් බහින්නේ නැහැ. අපේ හිතන යම් කෙනෙකු අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන් තරම් ශක්තියක් ඇතුව උපන්. කවුරු හරි උපන්න කියලා අපි හිතනවා. එහෙම කෙනෙක් කියනවා අවුරුදු 100ක් කොහොම කරගෙන ජීවත් වෙන්න. ඉතින් උපන්න මොහොතේ පටන් මරණය දක්වා ඔහු කොච්චර ඈත් වෙලා දිනේ අවුරුදු 100ක් ඈතයි ඇයි අවුරුදු 100ක් නේ ඔහුට ජීවත් වෙන්න පුළුවන් එහෙම කර්මණීයමන්නේ උපන්නේ එහෙම ශක්තිය ඇතුළේ ඉතින් අවුරුදු 100ක් ඔහු දැන් මරණයට ඈතයි උපන් මොහොතේ හිතන් බැලුවොත් ඉදිරියට ඉදිරියට අවුරුදු 100ක් ඉන්න පුළුවන් නමුත් ඔය තත්ත්වය ඒ විදිහටම හැමදාම කියනවාද? නෑ. ඇයි? දවස ගෙවෙනවා. කාලය ගෙවෙනවා. හැම ගෙවි ගෙවි ගෙවි ගෙවි ගිහිල්ලා ඔන්න අවුරුද්දක් වුණා දවස් 365ක් විතර ගත වුණා. දැන් ඒ ළමයාට වයස අවුරුද්දයි. දැන් ඔහු මරණයට කොච්චර ඈතද? උපන් මොහොතේ හිටන් මරණයට දුර අවුරුදු 100යි. දැන් එයා වෙවිලා දැන් අවුරුද්දක් වුණා. අවුරුද්දක් වෙලා දැන් ඉනවා ශරීරය වැඩිලා හොගේ. දැන් මරණයට දුර කොච්චර? 100ද? නෑ. එකක් ඉස්සරහට ගිය අවුරුද්දක්. තව ජීවත් වෙන්න හොට පුළුවන් අවුරුදු 99යි. 100න් එකක් පියරන් වෙලා ගියා. ඔහොම පයිසින් වැවෙනවා වැවෙනවා කියන්නේ ඒවත් ඔහුට අයිති වූ කාර්යසීමාව ගෙවගෙවා යනවා කියලා කියන්නේ මොකද්ද? අර මරණය අතට යෑම. දැන් අවුරුද්දක් මරණයට සිත් වුණා හෝ මරණය අතට ඉදිරියට ගිය අවුරුද්දක් ඒක තමයි ළමයට වයස අවුරුද්දක් වුණා කියලා කියන්නේ හොඳයි ඔය අවුරුද්ද එහෙම කියන්නේ නැහැ කියනවනේ කාලේ ගෙවි ගෙවි ගෙවි ගෙවි ගොයින් කවදා හරි වයස 10 වෙනවා මේ ළමයා දැන් 10 අවුරුදු ළමයා නමුත් මරණයට පච්චර දුරද? තව මරණයට පච්චර දුරද? අවුරුදු 90යි. උපන් වෙලාවේ හිතන් මරණයට දුර අවුරුදු 100යි. දැන් වයස 10 වෙනකොට ඒ මහතේ සිට මරණයට දුර අවුරුදු 90යි. 100න් 10ක් මරණේ දිහාවට ඇවිල්ලා. ඉතින් කාලය ඔහම ගෙවෙනවා. කවදා හරි විශ්වමා ඉලන්දාරියෙක් වුණා හොඳයි. දැන් මරණයට දුර කොච්චරද? 80යි. අවුරුදු 30 හැමදාම ඉන්නේ නැහැ තේ වෙනවා කවදා හරි. වයස 30 වෙනකොට තාම තියෙන ජීවත් වෙන්න අවුරුදු 70යි. කොහොම මොහින් 40 වෙනවා. තව ඉන්න පුළුවන් 60යි. අවුරුදු 40 ජීවත් වුණා කිව්ව අවුරුදු 40 30 මරණය දිහාට ගිහුවා. මරණය දිහාට ලඟ වෙවි ලඟ වෙවි ආවා. වයස 50 වුණා. තව 50යි ඉන්න පුළුවන්. 90 වෙනකොට තව අවුරුදු 10යි ජීවත් වෙන්න පුළුවන්. 99 වුණා. තව ඒක අවුරුද්දයි. 100 වුණා මැරුණා. ඉතින් අපි කල්පනා කරමු. ඔහු අවුරුදු 100ක් ජීවත් වුණා කිව්වේ මොකන්ද? උපන් වෙලාවේ පටන් කාලයේ දිගේ කාලේ නැමැති පාර දිගේ මරණය දිහාට කිච්ච වේවි කිච්ච වේවි ආව හැම තිස්සෙම උපන්න මොහොතේ පටන් මරණය දිහාට මේ ආවේ මරණය දිහාට ඔහු ගමන් කළා ගමන් මාර්ගය තමයි කාලය කියලා කියන්නේ කාලයේ දිගේ දවසින් දවස ඒ කාලයේ ගියෝගේ වාගේ ගෝවාමරණයට හිතුවා අන්තිමට බැරි. ඉතින් හැමදෙනාම සියයක් ජීවත් වෙන්නේ ඊට අඩුවෙන් වැඩියෙන් ජීවත් වෙන්නේ. හැමදෙනාගේම ජීවිත පත්තේ කොහොමයි උපන් මොහොතේ පටන් මරණය දිහාවටමයි ඔහු යන්නේ. මුළු ලෝකේ සෑම සත්‍යයන්ම ඔය එක අතකට යන්නේ කොහටද මරණය අත මේ මරණය දිහාට යන්නේ මේ අපි ඔක්කොම මේ මරණයට යන ගමනේ පටන් ගන්න කොතන උත්පන්න මොහොතේ තමයි මේ මරණය යන්න පටන් ගන්නේ ඉතින් මරණයට යන පිටත් වීම තමයි උත්පත්ති ඉදීමේ කියන්නේ යම් ආත්ම භාවයක ඉතින් මරණයට යන පිටත් වීම සැපයක්ද මරණයට යන පිටත් වීම සැපයක් මරණයට යන ගමන සැපයක් මරණයට යන ගමට අපි කියනවා ජීවත් වෙනවායි කියලා ජීවත් වීමයි කියලා නමුත් ඒක විග්‍රහ කර බැලුවම සිද්ධ වෙන්නේ මොකද්ද? දාසින් දස කෙවි කෙවි කෙවි කෙවි මරණයට කිට්ටු වෙනවා. ඒකට අපි ජීවත් වෙනවා කියන වචනයක් කියනවා. සිද්ධ වෙන්නේ මරණය දිහාට හැම තිස්සෙම මිනිත්තු මිනිත්තුවට මරණය දිහාට කිට්ටු වෙවි කිට්ටු වෙවි යනවා. ඉතින් ඒ මරණය දිහාට යන ගමනයි ජීවත් වීම කියන එක. මරණ දිහාට යන නැවතී දුවන දිවිල්ල. ඔක සැපයන්ත. ඒක අවසානයේ මරණය. ඒක සැපයන්ත. එතකොට අපේ ජීවිතයෙහි පටන් ගන්න මරණයට යන්න පිටක්. ඉතින් මේකේ සැපයක් තියනවාද? අපි කල්පනා කර බලන්න ඕනේ. ඒ අතර සැප විඳිනවා කියලා එකක් කරනවා. මේවා මේ සිද්ධ වෙන දේ අමතක වෙනවා. අමතක කරලා වැඩක් කරනවා. මොකද්ද? කන හදනවා, සෙල්ලම් කරනවා, ක්‍රීඩා කරනවා, ඒ බින්දුවට බලනවා ඒ දේවල්. ඒවයින් මේ අපි යන්නේ කොහාටද? අපිට මේ වේගෙන යන්නේ මොකද්ද කියන ඔක්කොම අමතක වෙනවා. මේ අමතක කිරීම තමයි මේ සතිය කියන්නේ. හැබැයි ඒකෙන් බෑනේ මරණයට යන ගමන නවත්තන්න. එහෙම තමයි මරණයට යන්නේ ගමනේ කෙනෙකුට හැදුනා එක දත් කැක්කුම. ටෙලිවිෂන් බල බල ඉඳි. දත් කැක්කුම නැක්කම අර ටෙලිවිෂන් දැලින්න ඔක්කොම පාවෙන. මේකේ වේදනාව විතාම ධර්ම. එක්ක ඇහි කැක්කුම, එක්ක කනේ කැක්කුම. අර ටෙලිවිෂන් පින්තූරයෙන් දැයක සනීප කරන්න. ඒ දුක ඉතා බලවත් නැගිනව අර ඔක්කොම පාවෙනවා. සියල්ලම පාවෙනවා. මේ පුංචි කැක්කුම. මේවා අර මරණය යන ගමනේ පිටින් පිට ඇති වෙන සිදුවීම්. ඒ අතර ඔය අස්වවටන රූප දැකීම, කල් රවටන, ඊටික ආදියට හැමකම් දීම නාසිකාවරවටන සුවඳ වර්ගයට නාසිකාවියම කිරීම දිවරවටන රස ජාතිවලට දිවයම කිරීම ඇඟ රවටන ඇඟේ හැපෙන මුරුදු බලද්දේට චිතයම කිරීම ආදී වහම නොඑක් දේවල් ඒවයින් ඒවයින් නැවත නැවත ගතු නානා ප්‍රකාර පිටපත් සිතින් මතක් කර කර ඒ අතදෙම කිරීම ඔය ඔක්කොම කොයිවතලා අර මරණයට යන ගමන නවතින්නේ ඉතින් අරවා දෙස අස්කන්නාපාදීවම කිරීමෙන් తాවකාලික සංකේතයක් වගේ දැන. සතේ කියලා බොහෝ දෙනා කියන්නේ ඒකට. ටික දවසක් ගියන් පස්සේ ඒ සතේ හරියට සමාධිතු හේනයක් වගේ. මරණ මොහොත ලඟ වෙලා යම් කෙනෙක් ආපහු දීකලොත් එයා දිනක සත කියන જાතිය මොනවද ඒ වෙලාවට ඒවා කොහොමද ඔහුට ඇඟෙන්නේ? මරණ හේනයක් ඇති. අර බින්දු සත කියනවා ඔක්කොම මරණ මොහොතේදී මතක් වෙනකොට දිග හේනයක් ඒක. කිසි හරයක් කිසි අරතුවක් නැහැ ඒ සපිනපුවයි. ඒ වයින් මේ මරණයට යන ගමන නවත්තන්න බැරි වුණා. අපි හිතමු මිනිහේ වරදකට එල්ලා මරන්නට තීන්දුව වුණා. පොලිස් පටය දෙන්න අය ඉරකුඩු වෙන්දලා අරගෙන යනවා ඉස්සරහට කොහාටද? අර එළුන් ගහතින තැන. ඒ යන වෙලාවේ අයිඩොස් මොන හරි මට කන්න ඕන කියලා රසවත් දෙයක් වහංගින්න දෙන්න. ඒ රස විඳිනවා කතාව. නමුත් එක පියවරක්වත් ආපහු ගන්න දෙන්නේ ඉස්සරහට මේක. එළුන් ගහ දිහාවට මේක ආපහු පියවර තියන්න දෙන්නේ නැහැ. ඉස්සරහ තමයි තල්ලු කරගෙන යන්නේ. නමුත් ඔහු අර දිවෙන් රස විඳිනවා. ඒ වෙලාව. ඊට මිහිරි රසක් දැනෙනවා. නමුත් ඒක හැබෑ සැපයක්. මේ මරණයට යන ගමන. ඒක ඒ වෙලාවට යන ගමන ඩිංගක් අමතක කරනවා රසයට හිත හිත යොමු කරවලා. ඒක රැවටෙන්න. මේ ලෝකයේ තිබෙන මිනිස්යාගේ අස්තන්නාසාදී පිනවන ඔය ලෞකික සැප කියන ඒවා සියල්ලම අර එල්ලුම් ගහට නියමිතව පොලිස් කාර්යයෙන් විසින් ඉස්සරහට යවනු ලබන ඒ මිනිසයා කකායන වදකැලි කෑමවා ඊතරා මුක්තක් නැහැ මේ කොම තමන් කෙබඳු ගමනක් යනවාද කෙබඳු ජීවිතයක් ගත කරනවා තමන්ගේ ජීවිතේ කොවිදිහකක්ද කියන එක අමතක කරමින් නිහා මුලා කරන දේවල් මේ ඔක්කොම ලෝකයේ කියන මේ ස්ථපේ කියන්නේ ඇස් රවට එනවා කන් රවට එනවා ඉතින් ඔයාලා කොච්චර වියදම් කරනවද ඇහැ රවටාගන්න යන ගමන අමතක කරගන්න කරගන්න ටෙලිවිෂන් මැෂින් එකක් ගන්න කොච්චර වියදමක් යනවද කොච්චර මහන්සි වෙනවද ලෝකේ හැටි හොමයි නාම මරණයට යන ගමන් අවස්ථාව යනවාමයි කොච්චර විසන් බැලුවා ඉතින් මේ ජීවිතයේ ඇතුළත හැංගිලා තිබෙන මේ ස්පර්ශය බුදුහාමුදුරුවෝ මතක කරා. මේ අපි ඔක්කොම මරණය දිහාට යන අය. එහෙමනම් අපේ ජීවිතේ කොතනද හැබෑ සැපේ තිබෙන්නේ? මරණය අපේ ඉදිරියේ කියනවා නම් අපේ ඒකටම හැමතිස්සෙම යොමු වී ඒකටම ඇදෙනවා නම් කොතනද හැබෑ සැපේ තියෙන්නේ? කියන්න බෑ. ජීවකරක් නැත සීතලක් කියන්න පුළුවන්. මරණය දිහාටම ඇදීදී යනකොට කොතනද සැපයක් හිටින්නේ? නියම සැපයක් හිටින්නේ. ඒක අමතක කිරීම සැපේ කියලා හිතනවා නම් ඒක තමාටම තමා රැවටිල්ල. තමාරවටා ගැනීම ආත්ම වංචනයක්. අපි මේ ඇත්ත දිහා බලන්න ඕනේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඔන්නේ සත්‍යයේ දිකලා. මිනිසෙන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ අනිත් ලෝකයේ සතුන්ගේ හැමදෙනාගේම ජීවිතේ ඔහමයි. එහෙම පිටින්ම ඒක දුක් කොට දුක් අසතම නැමිච්ච එක. ඉතින් මරුණයි නවතින්නේ නැහැ. මේ ඇත්තට මේ විදිහේ අස්කන්නාපාදියතු ඉන්න ඕන කියන මේ ආශාව මේ බලවත් වූ සංහාව ඔහු තුළ බොහොම කඩින් ක්‍රියා කර මේ ශරීරයේ අධිවටනක් නැරුණා පිටෙන් මැරෙන්න කැමති නෑ තවමයි ඉන්න ඕනකම තියනවා මේ ලෝකේ නමුත් ඉන්න බෑ ශරීරයේ ඉතරකල් ක්‍රියා කරන්න බෑ නමුත් හිත પરම්පරාවේ වේගය සරයි ඒ නිසා මේ ශරීරයේ අධිවටනකොට මේ හිත પરම්පරාව තව එකට සම්බන්ධ වෙනවා ආයෙත් පටන් ගන්නවා මරණයට යන්න පිටත් වෙන්න ඒවත් වෙනින් තැනක උපදිනවා ඉතින් ආයෙ අර ඉස්සෙල්ල වැඩේම කරනවා මොකද්ද මරණය දිහාවට ගමන් කරනවා හෙවත් ඒ ජීවිතේ ජීවත් වෙනවා එහෙම ගමන් කරලා ආයෙත් මැරෙනවා තව සෑහීමටපත් උනේ නැහැ තව තේරුම් ගත්තේ නැහැ තව හිත ආසයි අර අස්රාවන දේ දකින්න දැකීම ආදියට ඒ ආසාව බරවත්කම නිසා මේකේ ඉන්නමයි ඕන කර තියෙන්නේ ඒ ශරීරය ඇදගත්නත් අර හිතවල හිතරම්තරාවේ වේගය නිසා ආයෙත් තව හිතට සම්බන්ධ වෙනවා ආයේ වෙනින් තන වෙන ශරීරයකින් මතුවෙනවා ආයේ මරණයට යන්න පිටත් වෙනවා විදියට කොච්චර ආත්ම භාව ගණනක් ඔහු නැවත නැවත උපදිනවා ඉපදි ඉපදි නැරනවා කියලා අපිට කියන්න බෑ.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 සුවඳ ආග්‍රහණය කරන්න ඕනේ. රසජාති කන්න ඕනේ. ඇඟට මුරුදු මුරුදු දෙයක් හප්පව ගන්න ඕනේ. ඒ වගේ රසෙ විඳින්න ඕනේ. ඒ සඳහා යොදලා තියෙන নানা ආකාරමයි දේ. ඒවා නිතර නිතර දකිනින් අහමින් එහි ඇලී ගලී ඉන්න ඕනේ. ඔය ආසාව තියෙනවා. ඒක නිසා මේ ලෝකිත ආසාවක් කරනවා. මේ ඇල්ම මේ පදින් ඇඳුම් කෑම මේ ආකර්ෂණ වේගය නිසා ලෝකේට හැදෙනවා ශරීරේ මරුණත් ඒ પરම්පරාව ආයේ මේක තමයි දීම නිසා ආයේ තව ශරීරයක් හා සම්බන්ධ වෙනවා මොකද ඒකට ඕන කරලා තියෙනවා හැම එකවරක් පමණක් උපන්නොත් මරණයක සරියයි දහවරක් මේ ලෝකේ උපන්නොත් දහවරක් මැරෙනවා සියවරක් උපන්නොත් සියවරක් මැරෙනවා මේ ලෝකෙවි යම් වාර ගණනක් උපන්නොත් එච්චර වාර ගණනක් මරණයට යටත් වෙනවා. මේ ලෝකේ නූගන්නොත් ඒ මරණයට යන්නේ යන්නේ නැහැ. යන්න පිටත් වීමක් නැහැ. මේ ඉදීමේ කියන්නේ මරණයට යන්න පිටත් වීම මේක. ඒකට ගැලපෙන ශරීරයක් යන හදාගෙන. ඉතින් මේ වගේ විදිහට එළඹ සිට දිව්‍යෙන් යුක්තව නිතර හිතේ පරීක්ෂකාරීකම යුක්තව ඉන්න හරියට සිද්ධ වෙන දේ මොකක්ද කියලා මොනින් බලමින් හොඳ දිව්‍යෙන් යුක්තව සම්‍යක් ස්මෘතිය සම්‍යක් සිහිය ඉතින් ඔන්නෝයේ අට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්නේ අතින් යුක්ත වූ මාර්ගය ඕක කොටස් තුනකට අපි බෙදෙනවා. සීල සමාධි ප්‍රඥා කියලා. අර සම්‍යක් වචනේ වැරදි වචන වලින් වැළකී. සම්‍යක් කර්මාන්තේ වැරදි ක්‍රියාවලින් සතුන් මරීම ආදී වැරදි ක්‍රියාවලින් වැළකීම සම්‍යක් ආජීවය වැරදි විදිහේ ජීවනෝපායෙන් වැළකීම ඒ සූදු ආදී වැරදි ජීවනෝපාය කියන සතුන් මරනවා සතුන් මරන්න ඇති කරනවා ඒ විදිහේ අධර්ම රැකියාවල් ඒ වයින් වැළකීම ඒ කියන්නේ සම්‍යක් ආජීවය ඔය තුන තමයි සීලය කියන්නේ වැරදි කයින් කරන සතුන් මැරීම ආදී වැරදි ක්‍රියාවලින් වැළකීම වචනයෙන් කරන බොරුකීම් කේලාම් කීම් ආදී වැරදි කතාවෙන් වැළකීම ජීවිතාවයෙන් මේ වැරදි යන්න මේ ජීවිතාවෙන් වැළකීම ඔය තුන එකතු වුණාම ඔකට අපි සීලය කියනවා ඒ සීලය තමයි ගුණ ධර්ම වල පදනම ඒ සීලයෙන් තමන් හික්මෙනවා හොඳට සංපත් වෙනවා ඒ සංකප්පම ඇති එක්කනාට තමයි ඊළඟට සමාධිය වඩන්න පුළුවන් වෙන්නේ. හිතේ මේ අපේ දුවන්න පටන් ගත්තොත් එහෙම දුවන හිතෙහි එක වෙලාවකට ආශාව එක් වෙලාවකට රාගය එක් වෙලාවකට ඊර්ෂ්‍යාව එක් වෙලාවකට ක්‍රෝධය නොයෙක් දේවල් හැදෙන්න පුළුවන්. හිතේ මේ අපේ දුවන්න පටන් ගත්තා. අත්‍රිදයක් දුකම වොන්න තරහ යනවා. හිත ඇලෙන රූපේ කියලා අපරික්ෂාවෙන් යම් කිසි රූපයක් දිහා බලනවා මේක ලස්සනයි කියලා වැරදි විශ්වාසයක් හදාගෙන ඒකට ආශා කරනවා. ඇදෙනවා. වාල් වෙනවා. ඒ වාල් වීමට කියනවා රාගය කියලා. රූප ආදීට හිත වාල් වීම. ඒ විදිහට රාග තරහ ආදී নানা ප්‍රකාර නරක ගති හිතේ විසින් හිත නැගීමෙන් හිත කිලුට වෙන්නේ හිත යේමේ අපේ දුවනකොට. වගේම අපි ධනමදී හිත නවත්ත ගන්න ඕන ඒ කාර්මුණ බුදු ගුණ මෙනෙහි කිරීම මෛත්‍රී භාවනාව ආදී එහෙම භාවනා මහරාශියක් තියෙනවා. හිත එකඟ කරන භාවනා. ඒවට කියනවා සමත භාවනා, සමාධි භාවනා කියලා. ඒ යම් කිසි සමාධි ක්‍රමයක් පුරුදු කරන්ට ඕන හිත එමේ තියන නොදී හිත ආන්දමතු කරගන්න. හිත සංපත් කරගන්න. ඊළඟට ඒ විදිහට හිත එහෙම යන එක නවත්තලා tempat කරගන්න පුරුදු වෙච්ච එකනට ඊළඟට ඒ තියුණු වූ tempat වූ හිත පාවිච්චි කරන්න පුළුවන් ජීවිතයේ තත්ත්වේ පරීක්ෂා කිරීමට. මගේ මේ ජීවිතය කියන්නේ මොකක්ද? මම කියන්නේ මොකක්ද? පරීක්ෂාවට බයි. මේ පරීක්ෂණය තමයි කියන්නේ විපස්සනා භාවනාව කියලා. එහෙම නැත්නම් නිකම් තොල් නැතිරීම නෙවෙයි. තොල් නැතිවට කමක් නැහැ තේරුම් ගන්න ගන්නේ. පරීක්ෂා කර බලන්න ඕනේ. මමයි කියන්නේ මොකක්ද? මමයි කියලා විවහාර කරනවා අපි හැම එක්කෙනාම මමයි මම කියලා මොකද්ද මේ මම? මේ නම දෙන්නේ මොකටද? පරීක්ෂා කර බලනකොට අපිට පේනවා අපේ ශරීරයක් තියෙනවා. මේ ශරීරය තමයි මමයි කියන නම ලබන එක දෙයක්. ශරීරය විතරක්ද? නෑ. ශරීරයට ආරෝපණය ක්‍රියා කරන හිත් කියලා જાතියක් තියෙනවා අපට. චිත්තවල নানা ප්‍රකාර ගතිගුණ තියෙනවා. ඒ චිත්තවල ගතිගුණ සහ මේ ශරීරයේ මේ ටික ඔක්කොම එක වුණාම ඒකට තමයි මමයි කියලා මේ කියාගන්නේ. ඉතින් මේ ශරීරය කියන එක හැම තිස්සේම එක විදිහකින් දෙයක් කියලා අපි පරීක්ෂා කරනවා. විපස්සනාව කියන්නේ ඒක පරීක්ෂා කරන්න ඕන. අපි අතීතය ගැන ටිකක් කල්පනා කරන්න ඕන. පුංචි කාලේ අපිට තිබුණු ශරීරය නෙමෙයි දැන් තියෙන ශරීරය. පුංචි කාලේ තිබුණු අපේ ශරීරය බොහොම පොඩි. දැන් අපිට තියෙන ශරීරය හුඟක් ලොකුයි. කවද්ද මේක ලොකු වෙන්නේ? අපි දන්නේ නැහැ කවද්ද ලොකු වෙන්නේ කියලා. ඇයි? හැම තිස්සේම මේ ශරීරය වෙනස් වී නැති වෙනවා. ශරීරය කියන්නේ රූප නිති මහා ගොඩක් රූප ගොඩක් මේ ශරීරය. රූප කන්ද රූප ස්කන්ධය කියලා ඔකට කියනවා. ඊට කුඩා රූප පරමාණු කියලා අපි කියමු ප්‍රමාණ රූප කැබලි මහා ගොඩක් මේ මහා සම්භාරයක් මේ ශරීරය. එහෙනම් පරමාණු කැලක්ම තවත් කරදඩ අදින විද්‍යාන්න පුළුවන්. ඒ විදිහේ නිතරම කැඩෙන බිඳෙන වෙනස් වෙන රූප කැබලි මහා ගොඩක් අපේ මේ ශරීරය. හැම තිස්සේම හැම මිනිස්සෙම හැම රත්තර අතත්තරේම ඒවා හැම තිස්සේම හැදෙනවා හැදෙන ගානට බිඳිලා යනවා ආයෙත් ඒ ගානට හැදෙනවා කනබන ආහාර පාන ආදී නිසා තව තවත් වැඩිපුර හැදෙනවා. කොහොම හොම හැදි හැදි නිමිදී යනවා ලැබෙන ලැබෙන ආහාර පාන ඍතු ගුණ ආදී නිසා තව තවත් මත්තට හැදි හැදි යනවා ටික ටික වැඩි වෙනවා. ඔන්නෝකට තමයි වැවෙනවයි කියන්නේ ශරීරය. ඕක හැමතිස්සෙම කරනවා. කුංචි කාලයේ තිබුණ ශරීරයේ කාලයක් යනකොට ලොකු එකක් වශයෙන් පේනවා අපට. හේතුව මොකද? හැමතිස්සෙම මේකේ තිබෙන රූප ද්‍රව්‍ය රූපකට හැමතිස්සෙම හැදෙනවා බිඳෙනවා හැදෙනවා මිදෙනවා අන්න ඒකෙන්. ඒ කුඩා කාලයේදී පිච්ච එකම රූපක බැලනක්වත් දැන් නෑ අපතුල. ඒවා ඒ වෙලාව හැදෙන මිදුණා. ඒ ළඟට අනික්ව හැදෙනවා. ඒවත් ඒ වෙලාවෙන් මිදෙනවා ඊළඟ ආයෙත් හැදෙනවා මිදෙනවා ඔන්නෝම. ඒක පත්තර දෙකක් එක රූපක බැලනක් ඒ විදිහට තියෙන්නේ නෑ. ක්ෂණයක් පාසා හැදීදී බිනිබිදී යනවා හැම පුෂ්ඨේම. අපේම ශරීරයේ හැමතැනම. ඔය විදිහට හැදී හැදී බිනිබිදී යන රූප පරම්පරාව, රූප රාශි පරම්පරාව. ඒ නිසා තමයි එක දෙයක් නෙවෙයි. දැන් බණ කියන පටන් ගත්ත වෙලාවේ මාතුල තිබුණු ශරීරයේ ඒ රූප කොට නෙමෙයි දැන් මේ මොහොත වෙනකොට. දැන් මිනිස් අතර ඉස්සහක් විතර ගියා. මේ අතරතුර හැරි හැරි මිනිවිදි මහා ගොඩක් දැන් රූප දහස් ගණනක් දැන් ගත වෙනවා. මේ හැම දෙනාගේම එහෙමයි. එච්චර ඉක්මනින් වේගෙන් හැරි හැරි මිනිවිදි යනවා. ඉතින් අපේ ශරීරයේ හැම තිස්සෙම ක්ෂණයක් පාසා හටගන්නයි මරණයයි හැමතැනම. හැදෙනවා මැරෙනවා. ඊළඟ තව එකක් හැදෙනවා මැරෙනවා. එතන තව එකක් හැදෙනවා මැරෙනවා. ඔහොම හැදී හැදී මෙරි මෙරි යන රූප රාශි ගොඩක් අප අපේ මේ ශරීරයේ කියන්නේ. හැම තිස්සෙම මේ හැදීමයි මරණය දෙක තියෙනවා. ක්ෂණික මරණය. හැම තිස්සෙම මැරෙනවා අපි. ඒ වගේම හැම මොහොතේම උපදිනවා. මේ ශරීරේ රූප කොටවල්. ඉතින් ඒවට කියනවා මමයි මමයි කියලා. මේක මිනිස්සුන්ට ඉස්සර වෙලා මමයි කියලා කියාගත්තු ඒ රූප ටික ඔක්කොම දැන් නැහැ. ඒ මම ඉවරයි. මැරිලා. ඊළඟට හැදිච්ච රූප ටිකට ඊළඟට මමයි කියලාම කියාගන්න. ඒක ක්ෂණයකින් ඉවරයි. ඒ මමත් ඉවරයි. ඊළඟට හැදෙන රූප කොටට ඒ වෙලාවේදී කියාගන්නවා මමයි කියලා. ක්ෂණයයි ඒකත් ඉවරයි. ඉතින් නොමරන හැබෑම මොකයි එක්කනද? අපි කල්පනා කරන්නේ. අපේ හිත අපේ ශරීරයට වඩා ඉක්මනින් හැදි හැදි දින්දි කියන්නේ. ඉස්සර හට ගැනීම ඉනීම බොහොම ඉක්මනින් ශරීරයට වඩා වේගයි ඒක. ඒකට උපමාවක් කළොතින් කොහෙන්වත් කියන්න බැහැ. ඉස්සර ඉක්මනින් හැදි හැදි විනිවිද යන අපට හැදෙන නමුත් අර හිතන්නේ එකම හිතක් තමයි ඉස්තේම තියනවා වගේ අපට ඇඟෙන්නේ. එහෙම නෙවෙයි. රූපයක් ඇහැට මුණ ගැහෙනකොට රූපේ දැනගන්න හිතක් හැදෙනවා. ඊළඟට ඒ අනුව හිත මහ ගොඩක් හැදෙනවා. ඒකට සබ්දයක් කරනොත් ඒ සබ්දය අනුව ඒ අතට හිත හැදි හැදි යනවා. ඔය ඇස්සේ ඇඟේ මොකක් කරන අන්නේ ඒ ගැන හිත ඇදි යනවා අර හිත නෙමෙයි ඒකට මේ වෙන්නේ හිත ඇහි උදවෙන් හැදෙන හිත කනේ උදවෙන් හැදෙන්නේ නැහැ කන වීර වෙලා තිබුණොත් අර ශබ්ද තේරුම් ගන්න ශබ්ද වෙන ගන්න හිත ඒ අනුව හැදෙන හිත හැදෙන්නේ ඉඩක් නැහැ ඇස් දෙක අංග වෙලා තිබුණොත් රූප දකින හිත හැදෙන්නේ නැහැ ඒ ඇස් කන ආසාදී මගින් හැදෙන හිත වෙන වෙනමයි ඒ ඒවට මොන ගැහෙන මොන ගැහෙන රූප ආදී අනුව සදි හැදී යන හිත ඒ වෙලාවට හැදෙනවා නැති වෙනවා හැදෙනවා නැති වෙනවා හැම හිස් පරම්පරාවල් මහා මහා ගොඩක් නානාවිද හිස් ඇති ඇති ඇති ඇති කියන්නේ අරතව එකම හිතක් නෙවෙයි ඒවා ක්ෂණයක් පාසා හැදෙනවා බිඳෙනවා හැදෙනවා බිඳෙනවා මේ බණ ආරම්භ කරන වෙලාවේ යම් හිතකින් මම බණ කියනවායි කියලා යම් හිතකින් හිතවල ඒ හිත ඊළඟ ක්ෂණයේදී නැති වුණා අර අයිට අනුව තවත් හැදුනා මම බණ කියනවා කියලා ආයෙ ඊළඟ හිතා. ඒ ක්ෂණයකින් නැති වුණා. ඔහොමම හිත මහා ගොඩකින් මේ මම බණ කියනවා කියලා හිතුවේ. ඔහොම හිත මහා ගොඩක් හැදි හැදි හැදි හැදි ආවා. ඒ මුල් හිත නෙමෙයි දැන් තියෙන්නේ. ඒ හිතත් නෙමෙයි ඒ ශරීරයත් නෙමෙයි මේ මොහොතේ. වෙනින් කෙනෙකුත් නෙමෙයි. එයත් නෙමෙයි වෙනින් කෙනෙකුත් නෙමෙයි. ඒ හිත පරම්පරාවසාරූ පරම්පරාව මේ දැන් තියෙන්නේ. සංයක දෙයක් නෑ. ඉතින් හැබැයි මම ඔයින් කොයි එකද? මමයි කියලා මේ ඔක්කොටම අපි නමත් ආයම කියනවා මිස මම කියලා තනියෙන් කරගත් ගන්න පුළුවන් එකක් නෙවෙයි ඇත්තේ නෑ. තේනේ හැදි හැදි දින විදි යනා වූ රූප પરම්පරාවල් සාති චිත්තයිසික પરම්පරාවල්. අපි එක්කෙනෙකුට නම කියනවා ජේනිස් කියලා. ඒ ජේනිස් කියලා නම කියන්නේ ඔහුගේ කුමකටද? ඇහැද කනද නාසයද ශරීරයද ඒකද? මේ කන්නමස් ඒකට. ඒ වෙන ජේනිස් නමක් ඔහු තුල නෑ. අනිත් ගන්න නමක්. අන්න ඒ වගේ අපි කවුරුත් මමයි මමයි කියලා නමක් දාගන්නවා. මේ මොකටද? හැදි හැදි බිඳිදී යන්නා වූ සිත් පරම්පරාව, ඓතිහාසික පරම්පරාව, සාරූප පරම්පරාවට. මේවා එකක් වශයෙන් හිතාගෙන අපි නමක් දාගන්නවා මම මම කියලා. අනුන් අනුන් නුඹ නුඹ ඔය විවහාර කරනවා. නමුත් ඒ ඔක්කොම විවහාරයේත් අපි එහෙම කිව්වට ඇත්ත හොයලා බලනකොට හාර හාර පරීක්ෂා කර කර මම කියලා දෙයක්වත් නෑ නුඹ කියලා දෙයක්වත් නෑ පිටේක්ෂණා කියලා දෙයක්වත් නෑ තියෙන්නේ මේතරම හැදීම බිඳීම හැදි හැදි බිඳිදී යන ස්වභාව ධර්ම પરම්පරාවල් හැමතැනම තියෙනවා කිසිම අරටුවක් පාරයක් නොනැහී තිබෙන කිසිම දෙයක් නෑ ඉතින් මේ බඳු දෙයක් හැදි හැදි බිඳිමිදී දිගින් දිගට යනවා ඒ තියෙන එක ඒක මමයි මමයි කියලා හිතෙන් අල්ලාගෙන එහෙම හිත හදාගනිමින් අප්‍රමාව දුක් වේදනීමේ ඇති තීරුව මොකද මමයි මමයි කියලා මගේ මගේ කියලා හිතනකොට තමයි ඔක්කොම දුක් හැදෙන්නේ අප්‍රිය දෙයක් මුණ ගැහෙනකොට මේ සියල්ලටම මේ දුකට හේතුව මමයි මගේ කියලා වරදවා හිතීම මම කියලා දෙයක්වත් නැහැ මගේ කියලා ආශා කරන දෙයක්වත් හැදි හැදි නිමිති යන ධර්ම පරම්පරාවල් මේ අවබෝධය හොඳට කවදා හරි අපට ඇති වෙනවා අර විපස්සනා ක්‍රමයෙන් මේ ජීවිතේ දිහා බැලුවම ඒ අවබෝධය හරියට ඇති වුණා කවදා හරි අනුන්ගේ කීමන විස්තර කිරීමෙන් නෙවෙයි අතරපේ තියෙන දේ විස්තර කිරීමෙන් නෙවෙයි තමන්ම පරීක්ෂා කරනකොට තමන්ටම පෙනෙන්න වෙනවා තමන්ටම වැටහෙන්න වෙනවා තමන්ගේ නෝන හැතම ඉල්ල වෙලා හරියට පෙනෙන් තේනවා මේ ශරීරයේ රූප දිනිමිදී යන හැටි හිත හැදී දිනිමිදී යන හැටි හිතවල চৈতසිකයන් හැදී දිනිමිදී යන හැටි තමන්ට extra ප්‍රමාණයකට සමන්තම දැනෙන්න පෙනෙන්න වෙනවා එතකොට ඔහුට මමයි කියලා දෙයක් හම් වෙන්නේ නැහැ කොහෙද මම කොයි එකද මම මම කියලා දෙයක් නැත්නම් මගේ කියලා දෙයක් කොහෙද එහෙමනම් ඔහු කියලා එක්කෙනෙක් කොහෙන්ද? ඔහුගේ කියලා දෙයක් කොහෙන්ද? ඔහුට පෙනෙනවා මේ සියල්ලම මේ විවහාර මම ඔහු නුදාගිය. ඇත්තේ දිනිවිදී යාම, හැදි හැදි දිනිවිදී යාම. ඒ අයිති කරගන්න කෙනෙක් කවුරුත් නැහැ මගේ කියලා කියන්නේ. මමයි කියලා දෙයක්වත් ලෝකේ නැහැ, මගේ කියලා දෙයක්වත් නැහැ. ඔය අවබෝධය හරියට ඇති වෙනකොට අවස්ථා හතර හතරකදී ප්‍රථම පළවෙනි අවස්ථාවේදී එක්තරා ප්‍රමාණයකට මේ අවබෝධය ඇති වෙනකොට මේ මනෝ කියන දෘෂ්ටිය ඒ වැරදි හැඟීම වැරදි අවබෝධයේ වැරදි දැනීම ඒක වෙන නැතිලා සංහා හුඟක් අඩු වෙනවා පළවෙනි අවස්ථාවේදී තවත් ඒ ගැනම පරීක්ෂා කරනකොට ඊළඟ ඊට දෙවෙනි අවස්ථාවේදී ඊට සතරාර ආසාව ආදී අඩු වෙලා යනවා අරත් පරීක්ෂා කර කර බලනකොට තුන්වෙනි අවස්ථාව වෙනවා ඒ අවස්ථාවේදී තවදුරට හොඳට මේ කර්ම වැටීමෙන් මේ කාම ආසා තරහ ආදී එහෙම කිසිම හට ගන්නා ගතිය නැති වෙලා යනවා. කවුරුද පරීක්ෂා කරනවා පරීක්ෂා කරගෙන යනකොට අන්තිමටම දැනීම දීන වෙනවා. ඒ අන්තිම අවස්ථාවේදී සම්පූර්ණ ජීවිත තත්ත්වය ඉතුරු නොවේ එහෙම් පිටින් මහලට පේන්න වෙනවා එහෙම් පිටින් මහා දුක් වල හරියට තමයි පේන්න වෙනකොට මේ පාවෙනවා ඒවත් ආසාව නැති වෙනවා සංහාව නැති වෙනවා ඔය හතර අවස්ථාවේදී මේ දුක්ඛ tattve තේනකොට ඒකේ විරුද්ධ tattve විරුද්ධ tattve ඉන්න වෙනවා. ඒ විරුද්ධ tattve තේන වගේම ඒ අවබෝධයට හුඟක් දුරට ඔහුගේ අර භාවනා මාර්ගය සම්පූර්ණ වෙනවා. ප්‍රතිපත්ති මාර්ගය සම්පූර්ණ වෙනවා. දුක්තනෙන්ද වෙනවා හොඳට. දුක්වල හේතු වූ තණ්හාව දිවිනි යනවා. දුක්වලට විරුද්ධ පැත්ත වූ නිවන තේන්න වෙනවා. ඒ සඳහා සම්පූර්ණ කළ යුතු අර ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනවා ඒ අවස්ථාව හතරදී. හතරේ අවස්ථාවේදී ඒක සම්පූර්ණයෙන්ම නිෂ්ඨාවකම පරිපූර්ණ වෙනවා. ඒ හතරවෙනි අවස්ථාවට අපි කියනවා රහත් වීමය කියලා. ඒ අවස්ථාවටපත් උනායින් පස්සේ මේ ලෝකෙට කිසි ආශාවක් නැහැ. මමයි කියලා කිසිම දෙයක් මගේ කියලා කිසිම දෙයක් මොනම දෙයක්වත් මනෝමානයක්වත් කිසිම දෙයක්වත් නැහැ. මේ විනිවිදියා ලෝක ස්වභාවයක් උන්වහන්සේට පේනවා. මේ රහතන් වහන්සේ හේම මේ ලෝකෙට විරුද්ධ වූ අනිත් පැත්ත හොඳට උන්වහන්සේගේ නුවණ ඇහැට පේනවා. මේකට හිතෙහි බඳලා ඒ අනිත් විරුද්ධ පැත්තේ ඒවත් නිර්වාණ ස්වභාවී පිට බඳලා ඒක හිතෙන් පස්කරගෙන ඉන්නවා. ඒකට අපි කියනවා සමාපත්තිය සැපේ විඳිනවා කියලා සමාපත්තෙන් ඉන්නවා. නියම සැපේ ලැබෙන්නේ නිවන හිතින් අරමුණු කළාම. හරි සැපේ එතනයි කියන්නේ. නිවන අරමුණු කරනකොට. ඉතින් බොහෝ දෙනා කල්පනා කරනවා මේ නිර්වාණය කියන එක කිසිම මොකක්ම නැත්තර නැතිවෙච්ච ස්වභාවයක් කියලා. එහෙම හිතුවත් ඒක වර්ගීක උච්චේරවාදේ. ලෝකේ කියලා එකක් මොනවා හරි මේකේ තියෙනවනේ හැදි හැදි බිනි බිනි යනදී. එහෙමනම් විනාශ නොවන යම් කිසි හැබැයි පස්සයක් තියෙනවා. කඩවල සීලයක් තියෙනවා නම් ඊට විරුද්ධ එළියක් තියෙන එක තියෙනවා. රෝගේ, ලෙඩ කීඩයක් තියෙනවා වගේ මේකට විරුද්ධව සනීපේ කියලා එකක් තියෙනවා. උෂ්ණයක් තියෙන වගේ මේට විරුද්ධ වූ සීතල කියන එකක් තියෙනවා. උෂ්ණේ ප්‍රමාණය තියෙන ද සීතල කියන එක නැති එකක් වෙන්න බෑ. ඒ වගේ සංසාරය එවත් මේ හැදීදී නිවිදී යනා වූ මේ විකාරය තියෙන වගේම අවිකාරී ස්ථිර හැබැයි සාන්ත දාන සංස්කෘත ස්වභාවයකුත් තියෙනවා. අපි නිර්වාණය කියලා එකට තියෙනවා. මේ ලෝකේ වචන වලින් අහවල් එක වගේ කියලා කියන්න බෑ මොකද ලෝකේ තියෙන හැම දෙයක්ම කැඩෙන දින දේවල්. නිවන අහවල් එක වගේ කියලා පෙන්වන්න බෑ මේ ලෝකේ තියෙන කිසිම දෙයකින්. ලෝකේ තියෙන හැම දෙයක්ම හේතුප්‍රත්‍ය වලින් නැටගත්තු කැඩෙන දිනව දේවල්. ඒවයි මගින් නිවන පෙන්වන්න බෑ. නිවන ගැන කියනවා නම් ඒ කිසි දෙයක් ඒකේ නෑ නිවනේ නෑ කියලා කියනවා නම් ඉතරයි කියන්න තියෙන්නේ. ඒක දෙන්නේ සාන්ති ස්වභාවය තමයි. නමුත් ඒක තමයි නියම ඇත්ත. නියම හැබෑව. නියම විද්‍යමාන තත්ත්වය. නියම සැපය. නියම ආලෝකය. මෙහෙම ශාන්තිය. මෙහෙම ඇත්ත. මේ තියෙන එක ලෝකේ මහ බොරුවක් නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළේ ඔන්න ඔය කාරණා හතර. මොකද්ද? මේ ලෝකේ දුකින් පිරිච්ච එක. මේක දුක් කර. මේක දිගින් දිගට ඇති වෙවි යන්නේ. ඒ මමයි මමයි කියලා හිතන්නා වූ ඒ ස්කන්ධ પરම්පරාවන් තුළ ඇතිවන්නා වූ සංහා වාසාව ඕනෑකම හින්දා මේ ලෝකේ දිගට යනවා. යම් දවසක මේකේ නිම තත්වය සීල සමාධි ප්‍රඥා කියන ගුණ ධර්ම පිළිමෙන් නිවන තත්වය අවබෝධ වුණාද එවත් ආර්ය ශ්‍රාණික මාර්ගයේ ගමන් කිරීමෙන් මේ නිවන තත්වයේ තේන්න වුණාද ලෝක තත්ත්වයේ හරියට වැටෙනකොට ඒකේ විරුද්ධ පැත්තක් තේන්න වෙනවා එවත් සෝවාන් ආදී ඒ මාර්ග අවස්ථාවලදී කරස්තාවදී නිවන අරමුණු වෙනවා රහත් වීමේදී සම්පූර්ණයෙන්ම සියලුම ක්ලේශයන් නැති කරලා එහෙන් පිටින්ම දුකින් නිදහස් වෙච්චි දුක් සම්පූර්ණයෙන් නවත්වන තත්ත්වයට ඒ තත්ත්වේ උරුමකාරයෙකු බවට නිවනේ උරුමකාරයෙකු බවට පත් වෙනවා මේ ශරීරයේ මේ පංචස්කන්ධය අත්තරීමෙන් හෙවත් පිරිනන්තාමෙන් ඉතින් මහාත නිර්වාණ ධාතු අමෘත මහා නිර්වාණය දැන් ඉතින් මේ පින්වත් පිරිස බණ ඇහුවා ඕනකමින් ඇහුවනම් හැම එකනාටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ පැහැීමක් ඇති වෙන්න ඕන තරමකට ඒ පැහැීම නිවන ලං වීමක් නිවන ආගෝදේ කික්ක වීමක් එහෙම උපකාරී වෙනවා උපකාරී වූ මහා පිනක් වෙනවා නිවන ඉක්මනින් අත්පත් කර ගැනීමට පිනේ කියන්නේ හිතේ පිරිසුදු වීම ඒ පිරිසුදු වීම ධර්මයේ හිමින් නිවන අතට යොමු වෙලා හිත පිරිසුදු වීම එවත් ඒ බණ හිමින් පිනා ඒ නිවන්සක ලැබීමට ලොකු උපකාරයක් ඒ නිසා බණෙහිමින් ලබාගත්තා වූ මේ සීල පුණ්‍ය සම්භාරේ චාරිත්‍ර රසෙන් ධන පූජා කිරීමෙන් ත්‍යාගවත්කම දානේ පුරුදු කිරීමේ පුණ්‍ය සම්භාරේ මේ සියල්ලම අපට මේ සීල සංසාර දුකින් නිදහස් වී උතුම් නිර්වාණ සප අත්පත් කර ගැනීමට හේතු වේවා ප්‍රත්‍ය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම දන් දෙවියන් පින් දෙන්න. එත්තාවතාචම් හේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ය සිද්ධියා එත්තාවතාචම් හේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්කාවතාචයම් හේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්මස්නේ ක්‍රීමාදීන් ලබාගත් ආ වූ සකල පුණ්‍ය සම්භාරය අකතාතික් මනින් නිර්වාණ සම්පත්තිය අත්පත් කර ගැනීමට අපට හේතු වේවා ප්‍රත්‍ය වේවා එම ධර්මානුශාසනාව පවත්වාමනා දේශකයන් වහන්සේ අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ